ආමාවතර ඉතලේ ඉතිය දාන සීල භාවනා යා ඒ කුසල කර්ම තුනක් ගැන දාන සීල භාවනා අපචායන වියාවච්ච පත්‍තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන දික්ඛිජ්ජු කම්ම කියන මේ වශයෙන් 10ක් ඇටියට සකස් ඈ දිනකිරියවක් දිනකිරියවක් ඒ ඊළඟට දැනගත යුතු තිරෙන්නේ කාමාවචර කුසල් ඔය කියන ලද කුසල් යල්ලම කරන අවස්ථාවේදී උපදින්නා වූ සිත් යන අපි කලින් ඉගෙනගෙන තිබෙන කාමාවචර කුසල් සිත් අටයි ඔය කියන ලද පුණ්‍ය කර්මයන් සිදු කරන අවස්ථාවවලදී අප කාටත් උපදින. ඒ සෝමනස්ස සහගත ඥාන සංපයුක්තා සංඛාරික කුසල්සිත සසංඛාරික කුසල්සිත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල්සිත සසංඛාරික කුසල්සිත උපේක්ඛා සහගත ඥාන සංපයුක්ත අසංඛාරික කුසල්සිත සසංඛාරික කුසල්සිත උපේක්ඛා සහගත ඥාන විප්‍රයුක්ත අසංඛාරික කුසල්සිත සසංඛාරික කුසල්සිත ඒ අත අපි ඉගෙනගෙන තිබෙනවානේ ඔය අතෙන් යම් කිසිවක් යම් කිසි සිතක් තමයි ඒ ඒ පින්කම් කරන අවස්ථාවවලදී උපදී. දැන් කුසල් වශයෙන් කියවාම සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම ආදී වශයෙන් කියන ඒ ඒ විරති කුසල්. ඒ කුසල් උපදින කොට ඇතිවන සිත් කුසල් සිත්. මේ කුසල් සිත් තමයි උපදින්නේ. දැන් ඒ දැන් අපට ඒ කුසල් උපදින අවස්ථාවවලදී ඇතැම් විටක චේතනාවයි ප්‍රධාන වන්නේ ඒ කුසල් සිතේ. දැන් දම් දීම ආදී එබඳු ක්‍රියාවලදී කුණ්‍ය ක්‍රියාවන්දී ප්‍රධාන වන ධර්මය තමයි චේතනාව. ඒ වැලකීමේ දැන් සීල රැකීමේ ඒ කුසලය දී ප්‍රධාන වන්නේ විරති. දැන් කෙනෙක් මගෙන් ඇස්සුවා පසුගිය දිනෙහි පෞද්ගලිකව ඒ කායද්්වාර වාග්ද්වාර මනෝද්වාර කියන මේ ద్వාරයන්හි කුසල් පවතින්නේ කුසල් ඇතිවන්නේ ඒ ద్వාර වලින් කාය කර්ම වාක් කර්ම මනස් කර්ම කියන මේ තුන ඒ අකුසල පක්ෂෙහි කුසල පක්ෂෙහි දෙකටම සාධාරණයි ඒ ద్వාරය සාධාරණ වෙනවා කාය කර්මය අකුසල කාය කර්මය කියලා කොටසක් තිබෙනවා. කුසල කාය කර්මය කියලා තව කොටසක්. දැන් කුසල කාය කර්මය ගැන කතා කරන විට ඒ ඒ කුසල කියලා ගත්තේ සතුන් මැරීමෙන් වැළකීම. පානාතිපාතා වේරමණී. එහෙමනේ පානාතිපාතා වේරමණී කුසලක්. අදින්නාදානා වේරමණී කුසලක්. කාමයේ මිච්ඡාචාරා වේරමණී කුසල. මුසාවාදා වේරමණී කුසල. ඒ විදිහටයි. මුසාවාදා වේරමණී කුසල. ඊළඟට පිසුනා වාචා වේරමණී කුසල. කරුසා වාචා වේරමණී කුසල. සම්පප්පලාපා වේරමණී කුසල. අනවිද්‍යා කුසල. නව්‍යාපාදෝ කුසල. සම්මා දිට්ඨි කුසල. එහෙමයි මේවා කුසල. ඒ ප්‍රශ්නේ නැගියේ කිරීමක් නෙවෙයි මෙතන වැළකීමක් තිබෙන්නේ. ඒ අවස්ථාවේදී කොහොමද ඒ ద్వාරය මේ ద్వාරයේ පැවති කර්මයක් කියලා ගන්න. ඉතින් මට වේලේ මතක් වුණා මේ වළකින අවස්ථාවවලදී ద్వාරයේම ඒ දැන් කාමඝාතයෙන් වැළකීමේදී ඒ වැළකීමේ කුසලය කායද්්වාරයෙන්ම ඇතිවන අවස්ථාව ඒ ප්‍රකටව දැක්වීම මට මතක් වුණේ අර උතුරු වඩුන්නාවේ ගොවියෙක් සමාජයේ ගවයා නැති වෙලා හොයාගෙන ගියේ ඒ හොයාගෙන යන්නට කලින් ඔහුට ඔහු ඒ සිංගල බුද්ධ රක්ෂිත කියලා මට මතකයි හාමුදුරුවන්ගෙන් පංචින් සමාදන්ව සිටි කෙනෙක් පංචින් සමාදන් වෙලා මේ මේ ගවයා හොයාගෙන ඔහුට කන්දකට නගින්නටත් සිදු වුණා කන්දක කන්දක් නගින්නටත් සිදු එහිදී පිමුරකු ඔහුව වෙලා ගත්තා තමන්ගේ අතේ තිබුණ කෙටේලිය පිමුරා වෙලාගෙන එන විට අපේ කෙටේරියෙන් විමුරාත කුසල යෙන් බේරෙන්නට හිතුණා. එවේලේම මතක් වුණා Taman සමාදන් වූ මේ පංචිල් ගැන. මා අසුවල් හාමුදුරන්ගෙන් පංචිල් සමාදන් වෙලා මේට ආවේ. එනිසා මම මේක කරන්න කියලා අතපාතද පහත හෙල්ලා. නැවතත් වෙලනවා මේ විමුරා වෙලන්න පටන් ගත්තම දිගටම වෙලාගෙන යනවනේ. ඇඟ හරියට තව හිර වෙනවා එවිටත් හිතුණා. ඒ එතෙන්දිත් මතක් වුණා පංශේ සමාදන් වූ බව. නැවතත් සිඟුරා වෙලනකොට ඒ තුන්වෙනි වර හිතුණා ඊට කල්පනා කළා මේක මගේ අතේ තිබුණත් නම් මේ වැඩේ වේවි. ඒ නිසා ඕන එකක් වුණා වූ කියලා විශ්ිකලා අපේ තිබුණු ඒ කෙතේරි. දැන් කොහොමද පින්දුරාගෙන් තේරෙන්නේ? එතකොට ඒ ඒ වැළකීමේ කුසලය කොහිද පැවතුනේ? කාය කාය ద్వාරයෙන්. ඇයි අපි පිළිච්ච එක විසිකලා? කාය ద్వාරයෙන් පැවති කුසලය. විරති කුසලය. අන්න ඒ වගේ ඒ අවස්ථාවවලදී ඒ ඒ ద్వාරයෙන්ම ඒ කුසලය පවතින අවස්ථා පිළිබඳ. ඒ ద్వාරයෙන්. දැන් මේක ద్వාරය ద్వාරය වෙනස් වෙන්නට පුළුවන්. ద్వාරය වෙනස් වුණත් කර්මය ඒ නමමයි ලබන්නේ. ඒ කියන්නේ මම මීට කලින් අකුසල් ගැන කියවනේ. ద్వාරය කාය කර්ම ద్వාරය, වාක් කර්ම ద్వාරය, මනෝ කර්ම ద్వාරය කියලා තුනක්. ద్వාර තුන. ඒ ద్వාර බව අකුසලයටත් කුසලයටත් සාධාරණයි. ඒ කියන්නේ කාය විඤ්ඤාති සංඛාතේ කායද්්වාරේ බාහුල්ල මුක්ඛිතෝ කාය කම්මන්න. වචී විඤ්ඤාති සංඛාතේ වචීද්්වාරේ බාහුල්ල මුක්ඛිතෝ වචී කම්මන්න. අඤ්ඤත්‍රාපි විඤ්ඤාත්තියා මනස්නීයේව බාහුල්ල මුක්ඛිතෝ මනෝ කම්මන්න. ඒ කීම මේ මේ දෙපැත්තටම සාධාරණයි. අකුසල් වලටත් කුසල් වලට. ඒකට ඒ බහුල වශයෙන් කායද්්වාරෙහි පවත්නා බැවින් කාය කර්ම. ඒ බහුල වශයෙන් කායද්්වාරෙහි පවත්නා වූ අකුසල කර්මය අකුසල කාය කර්මය බහුල වශයෙන් කායද්්වාරෙහි පවත්නා වූ කුසල කර්මය අකුසල කාය කර්මය. ඒ කුසල කාය කර්මය ඇතන් විටක අර අකුසල් මෙන්න වෙන ద్వාරයක පවතින්නට පුළුවන්. ඒ කියන්නේ ඒ ద్వාරය වෙනස් වෙන්නට පුළුවන්. ඒ කොහොමද? දැන් අපි අකුසල් ගැන කියන විදිහ කිව්වානේ සතුන් මැරීම. සතෙකුගේ දිවිතොර කිරීමේ කියන මේ අකුසල කර්ම කාය කර්ම. මක්නිසාද කාය විඤ්ඤාතියේ කියන කාය ద్వාරෙහි බහුල වශයෙන් ඇතිවන එකක්. ඉබැවින් ඒ සත්‍ය කර්ම. ඒ කාය කර්ම බව වෙනස් වෙන්නේ නැහැ. ඒක කාය කර්මයක්මයි. නමුත් ద్వාරය වෙනස් වෙන්නට පුළුවන්. ඒ කාය කර්මය වූ සතුන් මැරීමේ අකුසලය වාග්්වාරයෙන් ඇති වෙන්නට පුළුවන්. තව කාට හරි කියනවා අර සතාව මරන්නේ. ඒ සතාව මරන්නේ කියපු ඒ තනත්තාගේ විධානය අනුව ඒ විධානයේ ලැබුණු තනත්තා ඒ සතාගේ දිවි තොරතරන්නේ නම් විධානය කරපු තනත්තාට ඒ ප්‍රාණඝාත අකුසල කර්මය සිදු වෙනවා. සිදු වෙනවා. නමුත් ඔහුගේ අත අත්පාදී ඒ කාය විඤ්ඤාතිය කියන එක ක්‍රියාවෙහි යෙදුනේ නැහැ. ඔහුගේ ඒ අවස්ථාවේදී ක්‍රියාත්මක වූයේ වාග් විඤ්ඤාතිය. වචනයනේ වාග් විඤ්ඤාතිය වචනයෙන් කීවේ වාග් ద్వාරෙහි පැවති කර්මයක් ඔහු පිළිබඳව. ඒ වාග් ద్వාරෙහි පැවතුනත් ඒවා. ඒක ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය නම් ඒ කාය කර්ම. ඒ නිසා තමයි මේ දෙක බෙදාගෙන තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. ඒක ආධිධර්මිකයන් සතු දෙයක්. ආධිධර්මයන් ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. ద్వාරයයි කර්මයයි කියන මේ දෙක. සමහර විටක ඒ කර්මය කාය කර්ම බැවින් කෙනෙක් කියන්නට පුළුවන් ඒක කයෙහිම සිදුවන්නට ඕනේ. කාය ద్వාරයෙන් නැතුව කොහොමද ඒ කාය කර්මයක් වෙන්නේ කියලා. එහෙම නේද? ඒ කාය කර්මය වාග්්වාරෙහි ඇති වෙන්නට පුළුවන්. කාය. ඒ වගේම තමයි වාග් කර්මය කාය ద్వාරෙහි ඇති වෙන්නේ. කාය ద్వාරෙහි දැන් සතුන් මැරීමෙන් වැළකීමත් හිමක්. ඒ කියන්නේ කුසලයක්. සතුන් මැරීමෙන් අන්‍යයන්ව වැළැක්වීමත් කුසලයක්. දැන් ඒක හරියට තමා සතුන් මැරීම අකුසලයක් අනුන් ලවා සතුන් මැරවීමත් අකුසලයක්. ඒ වගේ තමා සතුන් මැරීමෙන් වැළකීම කුසලයක් වන අතර අන්‍යනුදු ඒ සතුන් මැරීමෙන් ගලක්වනවා නම් ඒද කුසලයක්. එතකොට අන්‍යයන් සතුන් මැරීමෙන් වැළැක්වීමේදී බොහෝ සෙයින් උපයෝගී වන්නේ Tamange වචනේ වාග් විඥාන එයින් අදහස් කරන්නේ කයින් සිදුවන්නේ නැtei කියලා. දැන් අපි ගනිමු කවුරු හරි සතෙක් මරන්නට ඉදිරිපත් වූ හැටියේම ඔහු අපි පසකට තල්ලු කරලා ඒ සතාව බේරනවා නම් ඒ දැලැක්වීමේ කුසලය කොහිද පැවතුනේ? අපේ කායද්්වාරයේ. අපි එතනතාව තල්ලු කරලා ඒ සතා මරණ එක නවත්වා. අපි ගනිමු තව සතෙක් බලලෙක් කුරුල්ලෙකුව අල්ලගන්න දෙයක්. ඒ කුරුල්ලාව බේර ගන්නට අපි බලලාව පැත්තකට කරනවා අල්ලන. එතකොට ඒ වැලැක්වීමේ ඒ සතාවක් ප්‍රාණඝාතයෙන් වැළැක්වුවා. ඒ වැළැක්වීමේදී අපේ ක්‍රියාව සිදු කළේ කයින්මයි. නේ? කයින්මයි. ඉතින් සමහර ඒ වචනයෙන් කියන දේ තේරෙන සතෙකු නම් ඒ එහෙම කියලා සමහර විටක බේරවන්න බේරන්නට පුළුවන්. ඒ බලලුන්ට එහෙම ඒ වගේ තත්ත්වයක් නැහැ ඒ ඒ විදිහට ඒ ద్వාරය ගැන තේරුම් ගන්නට ඕන දැකින් කිරීමේදී අපි කරන දැන් සිද්ධිය ඒවායේදී සමහර පින් ద్వාර වශයෙන් සැලකෙන බලමු අපි දැන් කෙනෙක් දානයක් දෙනවා ඒ දානයක් දෙනකොට ඒ තැනත්තා ඒ තැනත්තා Tamange අතින් ඒ දානය පිළිගැන්වීම ආදී ඒ කටයුතු කරනවා. ඔහුගේ කායද්්වාරෙහි පැවති එකක්. නේ? කායද්්වාරෙහි පැවති එකක්. දැන් ඒ පින් අනුමෝදන් වෙන එක කියලා. දැන් ඒ දන් දෙන එක බලාගෙන ඉඳලා සතුටු වෙනවා. ඒ සතුටු වීමත් දන් දීමක් එතන වෙන්නේ. ඉන් අනුමෝදනාව නිකන් අනුමೋದනාවක් නෙවෙයිනේ. මේ දන් දීමනේ අනුමෝදන් වෙන්නේ. එතකොට තමා ඒ දන් දීමට සම්බන්ධ වන්නේ Tamandi සිතින්. සිතින් සම්බන්ධවක්. දැන් තවත් විදිහකට තව ළම කෙනෙකුට විධාන කරත හැකියි. මෙහාට එන්න මේ දේ පූජා කරන්න. එතකොට තමා පූජා කරුවේ නැහැ. වෙන කෙනෙකු ලවයි පූජා කෙරෙන්නේ. පූජා කෙරෙන්නේ දානයක් දෙන්නේ. ඒ දානය දුන්න ඒ පින ඒ විධානය අනුව Tamange අතින් සිදු කළ තැනත්තාට කායද්්වාරෙහි පැවති පින. කුසලයි. විධානය කළේ එක්කනාට ඒක කායද්්වාරයේ එයි බහුල වශයෙන් පවත්නා කුසලයක් බැවින් ඒක කාය කර්මයක්. නමුත් ඒ කාය කර්මය විධානය කළේ කෙනාට ඇති වුණේ වාග්්වාරි. වාග්්වාර. අන්න ඒ විදිහට තේරුම් ගන්න. ඒ නිසානේ දැන් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය දෙකක්. මිත්‍යා දෘෂ්ටියයි කියන එක අකුසලයක්, සම්‍යක් දෘෂ්ටිය කුසලයක්. ඉතින් මිත්‍යා දෘෂ්ටිය මනෝද්වාරෙහි බහුල වශයෙන් ඇතිවන කර්මයක්. අනිත් විඤ්ඤාති දෙක කියන්නේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙකේ කියන මේ දෙක වඩා ඒක බහුල වශයෙන් ඇතිවන්නේ ඒ නිසා මේකට මනක්කරණය කියන්නේ මනෝද්වාරෙහි ඇතිවෙන කර්මයක්. ඒ ඒක මනෝද්වාරෙහි පමණක් නෙයි කියලා කියන්නේ නැහැ කියන්නේ නැහැ. ඒවත් නිසාද ඒ වාග්ද්වාරෙහි පවතිනට පුළුවන් කායද්වාරෙහි පවතිනට පුළුවන්. කායද්්වාරේ වාග්්වාරේ පැවතින්නට පුළුවන් අවස්ථාව මා මේ පිටුතුන්ට කිව්වා. සමහර විටක ඒ මිත්‍යා දෘෂ්ටිය වැළඳගත්තු තැනැත්තෙක් තැනැත්තෙක් ඒ Taman අදහන දෙවියන් වහන්සේට ප්‍රශංසා මුඛයෙන් යම් යම් දෙයක් කියනවා. සමාගේ මිත්‍යා දෘෂ්ටිෙහි එල්බගෙන ඒ කියන්නේ. කියන්නේ නැති දෙයක් ඇtei කියලා කියනවා. අපි කියමු යම් කිසි කෙනෙකුට දෙවියෙකුට හෝ බබෙකුට හෝ යකෙකුට හෝ මරෙකුට හෝ කාටකු කියතොනි ඔබ ਸਰව බලධාරියකයි කියලා ඒක සම්පූර්ණ බොරුවක්. එහෙම බලධාරියෙක් කොහේවත් ඇති වෙන්නට බෑ. කොහේවත්. එහෙම සමාජයේ බලයෙන් හැම දෙයක්ම සිදු කරන්නට පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. එහෙම බලයක් කාටවත්. ඉතින් ඒක එහෙම එකක් ඇtei කියලා ගැනීමම මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියම Tamange වචනයෙන් ප්‍රකාශ කරන විට මිත්‍යා දෘෂ්ටිය සිටේ ඇතිවන ධර්මයක් තමයි. නමුත් ద్వාර වශයෙන් ඒ අවස්ථාවේදී උපදින්නේ වාග්්වාරික. එහෙම නැත්නම් කෙනෙක් සමාගත් මිත්‍යා දෘෂ්ටිය අන්‍යයන්ට ප්‍රචාරය කරනවා. තමා ඉඳගෙන සිටින ඒ මිත්‍යා දෘෂ්ටිය ම කියන අනිත් අය. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටි අකුසලයේ කොහෙද පැවතුනේ? වාග්ද්වාරික. ඒ මිත්‍යා දෘෂ්ටිය තමන්ව ඇති කරගෙන ඉන්නවා නම් ඕක ගැන හිත හිතා හිත හිතා එතකොට ඒ මනෝද්වාරිකයි. අනේ විදිහට ඒ කායද්්වාර, වාග්ද්වාර, මනෝද්වාර කියන මේ ద్వාර තුන හැර වෙන ద్వාරයක් නැහැ. අකුසල් සිදු වීමට කුසල් සිදු වීම. දැන් බුදුරජාණන් වහන්සේ <laughs> ඒක විනාශේ වහා එකවරම ප්‍රතික්ෂේප කරයි. බුදුරජාණන් වහන්සේ ਸਰව බලධාරී නම් අදි කවුරුවත් <laughs> මේ ගමන යන්නේ නැහැ. අපි කවුරුවත් උන්වහන්සේගේ තිබෙන සත්‍යයන් විඳින ඒ සංසාර දුක පිළිබඳව උන්වහන්සේට ඇතිවන කරුණාව ගැන තේරුම් ගන්නට පුළුවන් නම් ඒක සලකා ගන්නට පුළුවන්. ඒ තරම් මහා කරුණාවක් උන්වහන්සේට පහළවන්නේ. එහෙම ශක්තියක් තියෙනවා නම් ඒ කිසි කෙනෙකු මේ සසර දුකෙහි නැවත නැවත ගැලෙන්නේ නැහැ. එහෙම ශක්තියක් පාටවත්. උන්වහන්සේ ඒ නිසා මහත් වදාරන්නේ තුමේහි ඉච්ඡං ආතප්පං අක්ඛාකාරෝ තථාගතං තථාගතයන් වහන්සේලා අක්ඛාකාරෝ මාර්ගදේශකයන් වහන්සේ මාර්ගයේ කියා දෙනු තුමා උන්වහන්සේලාට බෑ අපව එහාට ඇදගෙන යන්න එහෙම කරන්න බෑ මාර්ගදේශ තුමේහි ඉච්ඡං ආතප්පං උඹලා ඒ කෘත්‍යය කරන්න එහි යෙදෙන්නේ අක්ඛාතාරෝ තථාගත යායුතු මඟ මෙන්න මේකයි කියා දක්වන්නෝ තථාගතයන් ඉතින් දීප පදින අය ඒ මාර බන්ධනෙන් මිදෙනවා ඒ ඒ නිසා ඒ ඒ විදිහේ දැන් එතකොට සම්‍යක් දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය මනස් කර්මයක් එක්ක මනස් කර්මයනේ අනවිද්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි මනස් කර්මය ඒ සම්‍යක් දෘෂ්ටිය දැන් අපි මේ පිනතුන්ට ප්‍රකාශ කරමු. එවිට ඒ සම්‍යක් දෘෂ්ටි කුසලය කොහි පවත්නා කුසලයක් වෙනවද? වාග්්වාරික බව. වාග්්වාර. ඒක කාටවත් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒත් ඒ සම්‍යක් දෘෂ්ටිය අපි මේ සම්‍යක් දෘෂ්ටි ය පිළිබඳ මේ සම්‍යක් දෘෂ්ටියම Tamange සිතෙහි ඇති කරගෙන නැවත නැවත ඒ ගැන ඒ එය ඇති කරමින් සිටිනවා. එතකොට එය මනස් කර්මය. මනස් කර්මය. ඒ වගේම මේ සම්‍යක් දෘෂ්ටිය ඇතිව සිදු කරන ක්‍රියා පිළිදෙනවා. සිදු කර දැන් ඒ ඒ ක්‍රියා සිදු කිරීමේදී හරියට අර මිත්‍යා දෘෂ්ටිය ඇතිව කරන ක්‍රියාවලදී නෙමෙයි සම්‍යක් දෘෂ්ටිය ඇති කරගෙන කරන ක්‍රියාවලදී ඒ දෘෂ්ටිය කායද්්වාරෙහි පවතින. කායද්්වාරෙ. අනේ විදිහට ඒ ద్వාර ආ කර්ම කියන දෙක වෙන් කර තේරුම් ගන්නට පුළුවන්කම පිළිෙන්නට ඕන. ඒ අවස්ථාවවලදී අපට ඇතිවන හැටි. ඊළඟට මේ කුසල් ගැන කියන විට මේවාට මේවා ගැන ඒ අභිධර්මාර්ථ සංග්‍රහයෙන් ආවේ පාකට්ඨාන වශයෙන් කියලානේ. විපාක දෙන ස්ථානයන්ගේ වශයෙන් කර්මයේ සතර බදෑරුම් අකුසලය, කාමාවචර කුසලය, රූපාවචර කුසලය, අරූපාවචර කුසලය. මේ ගැනයි මේ අපි කතා කරන්නේ. අකුසල් ගැන අප කියනවා. කුසල් ගැන දැක්කීවා. ඒ කුසල් සිත් වෙන්නේ අටයි. ඒ කුසල් සිත් අටෙන් හතරක් ඥාන සම්ප්‍රයුක්තයි, හතරක් ඥාන විප්‍රයුක්තයි. ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් හතර අතුරෙන් යම්කිසි සිතක් උපදවාගෙන යම්කිසි කුසලයක් කරයිද එහෙම නැත්නම් යම්කිසි පුණ්‍යක් ක්‍රියාවක් කරයිද ඒ කරන අවස්ථාවේදී ඒ කරත්තා සිදු කරන ලබ ඒ කුසල කර්මය ත්‍රි හේතුක කුසල කර්මයක් යම් අවස්ථාවකදී ඒ කරත්තා ඒ ඒ අකුසලයකින් වැළකීම හෝ දිනක් කිරීම හෝ ඒ ඥාන විත්‍රයුක්ත සිතක් උපදවාගෙන කරයි. එවිට ඔහුට ඇතිවන්නා වූ කුසලය විහෙතුක කුසලයි. ත්‍රිහේතුක විහෙතුක කියන මේ කුසල් වලින් තිබෙනවා විශාල වෙනසක්. ඒ වෙනස ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියන මේ දෙකෙන් සිදුවන්නේ. ඥාන විප්‍රයුක්තේ කියන්නේ නුවණ නොයෙදුණු සිත. ඥාන විප්‍රයුක්ත සිත. ඥාන සංප්‍රයුක්තේ කියන්නේ නුවණ යෙදුණු සිත. නුවණ කියන මේ ඥානය ප්‍රඥාව කියන මේ ධර්මය ධර්ම අපුරෙන් يعني චිත්ත චෛතසික ධර්ම කියන මේවා ගැන කලකම විට උසස්ම ධර්මයේ හැටියට සැලකිය යුතු වන්නේ ප්‍රඥාව නුවණ. එය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙවදාරුම් වෙනවා. ලෝකෝත්තර ප්‍රඥාව තමයි උසස්ම ප්‍රඥාව. ඊට මෙහා පිළෙන්නේ ලෞකික ප්‍රඥාව. ඉතින් මේ ප්‍රඥාවේ පිළෙනවා ඒ මේ වෙනස්කම් නැත්නම් ආකාර නානත්වයක් ඒ ඒ කියන්නේ ඒ ප්‍රඥාව ඇතිවන අවස්ථා වශයෙන් සැලකෙන විට ඒ ඒ ඒ ප්‍රඥාවන් ඒ ඒ අවස්ථාවන්හි ඇතිවන ප්‍රඥා සසඳන්නට පුළුවන්. එකක් එකකට වඩා උසස්ය පහත්ය කියලා දක්වන්නට පුළුවන් තමයි කියන්නේ. දැන් එහෙම බලන විට සමහරෙකුට දිනක් කිරීමේදී කුසලයක් ඇතිවීමේදී උපදනා වූ ප්‍රඥාව වුවද හැම අවස්ථාවකදීම එක සමාන තත්වයකින් උපදිනවයි කියලා කියන්නට බෑ. ඒනවා වෙනස්කම්. බලා බලකම් ඒ ප්‍රඥාව ඇතිව හටගන්නා වූ සිත ප්‍රඥාව නැතිව හටගන්නා වූ සිතට වඩා භෝමසා. ඒ නිසා තමයි ඒ සිත ත්‍රිහේතුකයි අනිත් එක ද්විහේතුකයි. ත්‍රිහේතුකයි කියන්නේ හේතු තුනම යෙදෙනවා ඒ සිතේ. හේතු කියලා කිව්වේ අලෝභ, අදෝෂ, අමෝහ කියන හේතු තුන. ද්විහේතුකේ කියන්නේ ඒ අමෝහය කියන ප්‍රඥාව නැතිව අලෝභ අදෝස කියන හේතු දෙකෙන් පමණක් හේතු මතුරෙන් ඒ දෙක පමණක් යෙදෙන සුඛ. වෙනස මොකක්ද? ඇයි ඉතින් ඒක ඇති පාඩුවක් පිළේද? පාඩුවක් පිළේ. කියන්නේ ඒ කරන තැනත්තාට පිරක් කරන්නේ පුණ්‍ය විපාකයක් බලාපොරොත්තු නැත ඇති බව පිළිගෙන. මේ පිළිගැනීමක් තිබෙනවනේ. දැන් අප දෙන දාන දක්ෂිනා කියන නමකින් දැක්කේ. දක්ෂිනා විභංග සූත්‍රය කියලා එන්නේ සූත්‍රය. ඒ දක්ෂිනා කියලා ඊට නම් කරලා තිබෙන්නේ කම්පල අදහා දෙන දෙයක්. කම්පල අදහා දීම. දක්ෂිනා. ඒ කම්පල අදහා දෙන දාණය ඇතැම් විටක උසස් දානයක් වෙනවා. ඇතැම් විටක ඒ තරම් උසස් එකක් වන්නේ නැහැ. ඒ නොවන්නට හේතුව බොහෝ සෙයින්ම සිතමයි. ඒ සිත හරියට හදා ගැනීමක් නොකළ බැරි. ඒ නිසා ඒ කෙනෙකුන් සිත ගැන තේරුම්ගෙන පිළිෙන්නට ඕන. සිත ගැන කර්ම පිළිබඳවත් ඒ කර්මය උසස් කර්මයක් කරගන්නා හැටි දැනගෙන තිබෙනවා. එහෙම ඒ කර්මය සිදු කරගන්නා හැටි හොඳ ඇති දැනගෙන සිටින කෙනෙකුට ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් උපදවා ගැනීම අමාරු කර්මයක් වන්නේ නැහැ. ඒ ඥාන සම්ප්‍රයුක්ත එකක වටිනාකම තිබෙන්නේ අපට අනිත් සියල්ලටම වඩා අවශ්‍ය කරන ධර්මය තමයි නුවණ. නුවණ තමයි තාම අවශ්‍ය. දැන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ලෝකෙහි පහළව ජීවමානව වැඩ සිටින කාලෙහි තමාත් ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ඒ නගරය නැත්නම් ඒ ගම ගමෙහි ඉපද වැඩි දිය පැමිණ කායකපත් වෙලා සුදුසු වයසකට උන්වහන්සේගෙන් බණ අසන අවස්ථාවක් Tamante ලැබුණා. ඒ බණ ඇසීමෙන් සිදු කරගත හැකි උතුම් අර්ථය සිදු කරගන්නට තමා නුවණ ඇති කෙනෙකුන්ව උපද සිටින්නට ඕන. ඒ උපතින්ම ලබන ලද ඥානය තමන්ට ඒ අවස්ථාවේදී ලැබී තිබුණේ නැත්නම් ඒ කියන්නේ තමන් දිවේසික ප්‍රතිසන්දියක් නම් ලබාගත්තේ ඒ ජාතියේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සමහර විටක ඒ ධර්මයට අනුව ඒ ජීවිතය තුලදී පිළිපැද්දා අපේක්ෂිත නිර්වාණ ධර්මය සාක්ෂාත් කිරීම ඒ ජීවිතයේදී සිදු කරන්නට බෑ හේතුව නුවණ නැතිව උපන් බැරි. ඒ නිසා පින්කම් අතර පින්කම් කොටස් දෙකකට බෙදා දක්වත හැකි පුඤ්ඤ සංවත්තනික පඤ්ඤා සංවත්තනික පුඤ්ඤ සංවත්තනිකේ කියන්නේ සැප ලබා දීමට හේතු වන කෙනෙක්. සැප ලබා දෙන්නට හේතු වන හින. ඒක පුඤ්ඤ සංගප්තන. පඤ්ඤා සංගප්තනිකේ කියන්නේ නුවණ ලබා දීමට හේතු වෙනවා. සමහරෙකුට ඔය දෙකම ලැබෙන ලබාගෙන පිළිපිළ. සපක් ලබා දෙනවා නුවණක් ලබා ඒ දෙක වෙන වෙනම ගතහොත් පුණ්‍ය සංවත්තනික පිනට වඩා පඤ්ඤා සංවත්තනික පිනයි උසස් ක්‍රියා දක්වන්නට ඕන. පුණ්‍ය සංවත්තනික පිනෙන් සැප ලැබෙනවා. පඤ්ඤා සංවත්තනික පිනෙන් නුවණ ලැබෙනවා. මේ පින තුන අසාති වෙනවා. <clears throat> සමහර අය සිටියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙදි ලැබීම අතින් බොහෝම දුර්වල අය සමහරෙකුට ජීවිත කාලය තුලදීම කුස පිරෙන ආහාරක් ලබන්නට බැහැ. ලෝසකහාමුදුරුව එබඳු කෙනෙක්. ඒ වන්නට හේතුව තමාට ඒ පුණ්‍ය සංවත්නික දිනක් තිබුණේ නැති නිසා. ඒක කාරණය තමයි තමා අතීත જાතියකදී සිදු කළ වරදක්. එහෙත් උන්වහන්සේ පඤ්ඤා සංගත්තනික දින් කරපු කෙනෙක්. ඒ එබැරි ඒ ලෝසක කියන ඒ ආත්ම භාවයේ ජීවිතය ලබන විට තමන්ට ලැබුණු ප්‍රතිසන්දිය ත්‍රිහේතුක ප්‍රතිසන්දිය. ත්‍රිහේතුක ප්‍රතිසන්දිය. නමුත් ඒ ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් ලබා ගත්තාට සැප ලබන්නට ජනාවේ නෑ කර්ම ශක්තියක්. නිසා බොහෝ විට निराහාරව. බඩ පිරෙන්න ආහාරක් ලැබුණේ නෑ. පිරිනිවන් පාන දිනෙහි තමා යම් සම් මේ කුස කෙරෙන ආහාරක් ලැබුණේ. ඒ සරියුත් හාමුදුරන්ගේ ඉදිරිපත් වීම නිසා. එහෙත් ඉතින් ඒ හාමුදුරුවන්ට කුස පිරෙන්නට ආහාරක් නොලැබුණා. ඒ ජීවිතයේදී උන්වහන්සේ රහත් වුණා. නැවත සසර ඉපදීමක් නැහැ. සතර අපාදී කිසිදු තැනක සතරපාය, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, භ්‍රම ලෝක කියන මේ කිසිදු තැනක ප්‍රතිසන්දියක් තව ජීවත් වෙ හිටියන. ඒ කියන්නේ සංසාරයේ ගමන ගියාන. සිදුවන්නට පුළුවන්. නමුත් උන්වහන්සේ ඒ ආත්ම භාවය ඒ නැවත උපතක් නොලබන තේම. සෞඛ්‍යලසුන්නතා පිළිනුවන් පාවදාලා. ඉතින් එහෙම සලකන විට නුවණේ තිබෙන අගය තේරුම් ගන්නට ඕන. නුවණ ප්‍රඥාව. නේ? එනිසා හැබැයි කෙනෙකුට පුළුවන් නම් මේ දෙකම සිදු කරන්නට ඕනේ. පුණ්‍ය සංවර්ධනික පඤ්ඤා සංවර්ධනික. ඉතින් මේ දෙක තේරුම් ගන්නට මොනවාද පුණ්‍ය සංවර්ධනික මොනවාද පඤ්ඤා සංවර්ධනික? පඤ්ඤා සංවර්ධනික කියන පින් කොටසට ඇතුළත් වන පින්කම් පිළිබඳ දැන් මේ පින්තුන් කරන මේ ක්‍රියාවද පඤ්ඤා සංවත්තනික පිනක්. පඤ්ඤා සංවත්තනික පිනක්. බණ ඇසීමයි කියන එක භාවනාමය පිනට ඇතුළත් කරලා පිළිගන්න. ඒ පඤ්ඤා සංවත්තන. බණ කීමත් ඊටයි ඇතුළත් වන්නේ. පඤ්ඤා සංවත්තන. මේ පින්තුන් දන්නවා ඇති මා මේ ස්ථානෙදීම මීට පෙර කරපු දේශනාවලදී එක සූත්‍රයක් පිළිබඳව කතා කරා. ඒ හේමක සූත්‍රය කියලා මම කරලා තියෙනවා. ඒ සූත්‍රය හේමක කියන හාමුදුරුවෝ නමකගේ ඒ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න අහලා එවපු හාමුදුරුවරුන් අතර ඇති වුණු සංවාදයක් ඒ දැක්කේ. ඒ සූත්‍රය අවසන් වන්නේ අසූ ප්‍රශ්නවලට පිළිතුරු දීම් වශයෙන් දේශනාව කළ හේමකහාමුදුරුවනි ඒ ඒ උත්තර ලබා ගැනීම සඳහා ඒ ඒ ප්‍රශ්න ඇසූ අනිත් හාමුදුරුවරු කියන ඒ දෙතිරිසම රහත් වීමෙන් අවසන් වන්නේ. එදින් රහත් වීම තෙක් මේ ප්‍රශ්න ඇසීමයි ඊට උත්තර දීමයි හැටියට බණ ඇසීමයි බණ කීමයි සිදු වුණා. බණ කීමයි සිදු වුණා. ඒකෙන් තේන්නේ කුමක්ද? බණ ඇසීමත් බණ කීමත් කියන මේ දෙකේදීම නුවණ වැඩිගෙන යනවා. නුවණ දියුණු වෙගෙන යනවා. එබැවින් මේ භාවනාවේ කුසලයට ඇතුළත්. හැබැයි ඒක වන්නට නම් කියන දේටම යොමු කරගත්ත සිත් ඇතිව කන් ඇතිව අසාගෙන සිටින්නට ඕන. කියන්නේ කෙනෙක් අහන එක්කෙනා ඒක පැත්තේ සිත යවමින් ඉඳහිතක් මෙහාට ඇවිත් කියන්නේ මොකද්ද කියලා අහගත්තට බණ ඇසුවා වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ එන්නේ සබ්බ චේතසෝ සමන්නාහරිත්වා කියලා එනවා. මුළු හිතම මේකම යොමු කරගෙනයි ආහම්බය. එහෙම අසාගෙන සිටින කෙනෙකුට ඒ බණ ඇසීමේදී භාවනාමය කෘත්‍යයක් සිදු වෙන භාවනාමය කියන එකනටත් ඒ ඒ කරුණු අසන අයට පහදා දීම වශයෙන් මෙලෙස කීවාමයි මෙය සුදුසු යා ඒක වෙන වෙනම හිතුවේ නැති වුණාට එහෙම කලකමින් තමා කියන්න කරන්නේ නැත්නම් කතා කෙරුවට කිසි වැඩක් නැහැ අහන අයට තේරුම් ගන්නට බැරි නම් අනෑයට තේරුම් ගත හැකි වෙන පරිදි කියන්න පුළුවන්. ඉතින් ඒකට නැවත නැවත කරුණු කලක කලකා හිත හිතා ඒවා කියන්න පුළුවන්. ඒ නුවණින් කරන වැඩක් ඒක. නුවණ නැතුව ඒ කරන්න බෑ. එබැවින් බණ ඇසීමයි බණ කීමයි කියන දෙකම පඤ්ඤා සංවත්තනික පින්කම්. මක්කටයි පින්කම් වලටයි ඇතුළත් වන. ඒකට භාවනාව නුවණ වැඩෙන කියනවා. නුවණ මේ තුන කියලා කියනවානේ. දිනකින් උතුම් පින නම් භාවනාමය කියලා ලෝයඩ සංග්‍රහයෙන් උතුම් පින භාවනාව. ඒ නුවණයි එයින් ලබා ගන්න. නුවණ ලබන්න අනේ නුවණ ඇතිව කරන පින. එතකොට පින් කරන විටත් නුවණ උපදවාගෙනයි කරන්නට ඕන. ඒ නිසයි පින් කිරීම ගැන නැවත නැවත අසන්නට. පින් කරන ආකාරය. ඒ හේතුක කුසලයක් කර ගැනීමට කර්ම කර්මඵල පිළිබඳ ගැනීම පිළිබඳ ඒක ප්‍රධාන ඈ පුළුවන් කරන්න ඒ කුසල් කරන අවස්ථාවේදී හේතුක කුසල් කිරීමට බාධාවක් නැහැ ඒ හේතුකේ නොවන කෙනෙකුට වුණා මේ කරුණු අහලා එහෙමනේ දැන් පින් කරන අය පින් කරන්නට ඔවුන් තල්ලු වෙලා යන්නේ ඒ පැත්තට ඇදෙන්නේ පින් පිළිබඳව අහලා ධර්මය අහලා නැතුව නිකම්ම කෙනෙක් පිනට යන්නේ නැහැ කුඩා කල සිට හෝ ඊට වැඩි වයසකටපත් කල්හි හෝ කවදා හෝ දින ගැන අහලා කියවලා තව අය කියන කතා තවත් අය සමග සාකච්ඡා කරලා එහෙම දැන් සමහර ඉන්නේ පින් පිළිබඳව කවදාවත් හිතලා නැහැ. මේ මේ මේ යහපත් ජීවිතයක් ගත කරන්නට ඕනේ කියන එක හැංගී නැහැ. ඒ තමන්ට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය ලැබුණම මම මෙතෙක් කල නිකන් හිතියට දැන් එහෙම සිටීම සුදුසු නෑ මේ මේ දේවල් කළ යුතුයි කියලා මේ පැත්තට එනවනේ. ඒ කටයුතු වලට එනවා. එහෙම ඇවිල්ලායි ඒ පිළිහි යෙදෙන්නේ. එහෙම නෙමෙයි. ඉතින් ඒ සමහර කෙනෙක් ඉන්නට පුළුවන් ඔය අතර විහෙතුකාය කියන්නට විහෙතුකාය සිටින්නට පුළුවන්. නමුත් කරුණු අහලා ඒ විහෙතුක තැනකට උවද විහෙතුක පිනක් කරපෙහැ. විහෙතුක කුසලයක් කරපෙහැ. විපාකයේ තමයි තමන්ට වළකින්නේ. ඒක මම ටිකකින් කියන්න වෙලා තියෙනවා කියන්නේ. දැන් ත්‍රි හේතුක උත්‍ෘෂ්ඨය කුසල කර්මය, ත්‍රි හේතුක ඕමක කුසල කර්මය, ත්‍රි හේතුක උත්‍ෘෂ්ඨ කුසල කර්මය, ත්‍රි හේතුක ඕමක කුසල කර්මය කියලා මේ ත්‍රි හේතුක, ත්‍රි හේතුක කුසල් එකක් කොටස් දෙකකට බෙදා ගන්නවා. ත්‍රි හේතුක කියන්නේ කරන අවස්ථාවේදී අලෝභ අදෝස අමෝහ කියන හේතු තුنين යුක්ත කුසලය ත්‍රිහේතුකයි. ත්‍රිහේතුකේ කියන්නේ කරන අවස්ථාවේදී අලෝභ අදෝස කියන හේතු දෙකෙන් යුක්ත අමෝහය කියන හේතුව නැති කුසලය ත්‍රිහේතුකයි. කරන අවස්ථාව විතරක් නෙවෙයි කුසලයක් පිළිබඳව පිළිෙන්නේ. දැන් යම් දැන් අපි මේ දැන් මේ කතා කරන දේ මේ පුණ්‍ය කර්මයක් සිදු කරන්නේ. මේ පුණ්‍ය කර්මය සිදු කරන අවස්ථාවට ඉස්සෙල්ලක් අවස්ථා තිබුණා. ඒ කියන්නේ මීට කලින් මේක පටන් ගන්නට කලින් කාලයක් තිබුණා. ඒ කාලෙදී මේ පිළිබඳව සිතන අවස්ථා තිබුණානේ. ඊළඟට දැන් මේ කරලා ඉවර වෙනවා. මේ පින දැන් මම කරලා ඉවර වෙනවා. මේ පින තුනත් මේ පුණ්‍ය කර්මය බණ ඇසීමේ පින පෙර අවසන් වෙන අවස්ථාවක්. ඊළඟට ඊට පස්සේ මේ ගැන සිතනවානේ. මෙන්න මෙහෙම හැබැයි ඒක ඊට වඩා බොහොම සියුම් ලෙස දක්වන්නේ දිනක් පිළිබඳව තිබෙනවා තුන් සිත කියා අපේ සිංහලයේ පොතවල දක්වන තුන් සිත පහදවාගෙන පින් කරනවායි කියලා තුන් සිතයි කියන්නේ ඒ කුසලය සිදු කරන අවස්ථාවට పూర్වෙයි කුසලයේ සිදු කරන අවස්ථාවට පස්සේ කුසලයේ සිදු කරන අවස්ථාවක් කියන මේ අවස්ථා තුන పూర్ව චේතනා මුංචන චේතනා අපර චේතනා කියලා ඒවා දක්වා තිබෙනවා මෙන්න මේ పూర్ව චේතනා මුංචන චේතනා අපර චේතනා කියන මේ චේතනා තුනම එකාකාරම කුසල් වුණොත් ඒ නැද ඇති වෙන ත්‍රි හේතුක කුසලය උත්කෘෂ්ඨ කුසලයක් විය වෙනවා. දැන් ඒ කුසල් ඒ විදිහේ තත්වයක් නොලබන්නට හේතු වන්නේ සමහර විටක කෙනෙකුට ඇති වෙනවා නීවරණයන්ගෙන් කරන පීඩා. නීවරණයන් පීඩක. අපි කියමු අපි දානයක් දෙනවා. දාන දෙන්නට සූදානමක් ඇති වෙලා දැන් අපි කියමු කවුරු හරි යෝජනාවක් කරනවා ගෙදර කෙනෙක්. එයා යෝජනාවක් කළා අසුවල් දිනෙහි අපි දන් දෙමු. සමහර විටක තමාගේ මේ දාණයට වමනා කරන උපකරණ ද්‍රව්‍ය ගෙනෙන තැනත්තා පිට ඉන්නවා වෙන්නට පුළුවන්. ඔහුට කියා යවනවා අපේ ධාර්මය 80 දිනෙහි නියම කරගෙන තිබෙන්නේ පිරිකරට දෙන්නට ලාභ පුවා ටිකක් ලබා ගන්න. පිරිකරට දෙන්න ලාභ පුවා ටිකක්. එහෙම කියා යවුවොත් මේ මේ දින කරන්නට යෝජනා කරපු කැලැස්සා. පුණ්‍ය කර්මයේ සිදු කරන්නට ඉස්සෙල්ලාම ආ මේ තමන්ගේ ලාභය ගැන දැනලා. ඉතින් අර අනිත් එක්කෙනා ඥානවන්තයෙක් නම් මොකද කරන්නේ? මම දන්න එහෙම කතාවක්. ඒකයි මේ කියන්නේ. එයා අනිත් ඉයලෙව්වා දැනට පින නවත් ඒ දානිය නවත්තන්න. ඈ කියලා ඒවා ඒ දම් දීම නවත්තන්න ඒ. ඉතින් ඇවිල්ලා කරුණු පහදලා දෙන්නට ඇති. එහෙම නෙමෙයි පිට කරන්නේ. අන්න එහෙම හිතන හිතන අය සිටිනවා. සමහර එක් දම් දෙන්නේ අහක දාන දෙයක් වගේ. සමහරුන්ට දන් දෙන්නට තියෙන්නේ මේ ප්‍රයෝජනෙට තමන් ගන්නෙ නැති දේවල් කියන්නේ. ඒවත් දෙනවා මිනිසුන් දෙනවා. දැන් ඔය මේ මේ කාලේ පසුගිය කාලේදී ඒ මේ තැන්වල විපතටපත් වූවන්ට ඉදි දෙන්නේ කියලා මේ තමන් අඳින්නේ නැති අහක දාපුවා එහෙම දෙන්නේ. එහෙම දෙනවා මිනිසුන්. ඒ අහක දාන ඒවා තමන් අඳින්නේ නැති ඒවා. ඒකේ තරම් ලොකු දානයක් නෙවෙයි. හැබැයි සමහර ඒක එක විදිහකින් දානයක්. මක්නිසාද? ඒක දානයක් තමයි. කොහොමද දානයක්? සමහර විටක ඒ දාන එහෙම එකක් දෙන්නට බැරි තත්වයක් Tamanට ඇති. සමහරු අහක දාන දෙයක්වත් තව කාටවත් දෙන්නේ නැහැ. ඒ තරම් ඒ ගැන පිළිනවා මසුරුකම්. මේ වෙනතුන් දන්නේ කදරියතා කියලා එකද කියන්නේ. Tamanට කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒක ආහත දාන්නයි කියන්නේ. ඒ දේ කාට හරි සමහර විටක ප්‍රයෝජන ගන්නට පුළුවන් අය ඉන්නට පුළුවන්. මට මේක දෙන්නේ මට ප්‍රයෝජනයක් ගන්නදී කියලා ඒ දෙන්නේ කැමති නෑ. එහෙම ගති කියලා. ඒ නිසා එහෙම දෙයක් හරි දෙන එක නරක නෑ දෙන එක හොඳයි. නමුත් ලොකු දීමක් නම් නෙමෙයි. ඒ ලොකු දීමක්. දීම් වශයෙන් සැලකන විට තිබෙනවානේ ඒවායේ தත්ත්වය නේ. සමහර විටක කෙනෙක්ගෙන වටිනාකමින් බොහොම අඩුවක් වෙන්නට පුළුවන්. වටිනාකමින් බොහොම අඩුයි. නමුත් ඒ Tamanට දෙන්නට පුළුවන් දේ ඒක Taman දෙන්නෙම බොහොම අමාරුයි. මොකද මේක දීම තමාට සමහර විටක එක වේලක් නැති වෙන ඉන්නක සිදුවන්නට බැරි නෑ. එහෙම දෙයක් අරගෙන දෙනවා. ඒක අර ලාභ දෙයක් ගෙන ගෙනත් එන්න ගෙන ගෙනගෙන්නට කියලා නියම කරලා දෙනවට වඩා බොහෝම පිංසුදු වෙන එක. ඒ ඒක බලන්න. ඒකේ වටිනාකම ආදිය ගැන නියම කරන්න. ඉතින්න්නේ ඒ එකිනෙක කෙනා පිළිබඳව තම තමන්ගේ චිත ක්‍රියා කරන ආකාරය බලන්න. අන්න එහෙම සලකන විට පිළෙයි කියන එක බොහෝ ශයින්ම සිතම පිළිබඳව තමයි තියෙන්නේ. සිත තමයි ඒකට ප්‍රධාන. නමුත් ඒන් සිත වෙයි කියලා ගන්නටත් බෑ. සිතම විතරයි එකම කාරණේ කියලා ගත්තොත් ඒකත් වැරදි. ඒ මොකද දැන් දන් දෙනකොට දන් දෙන තැනත්තාට ඇතිවන සිත ධාර්මයේ චේතනාව වෙනස් වෙන්නට පුළුවන්. එයින් ලබා දෙවන නැත්නම් එයින් උපදවන කර්මයක්. ඒ කර්මය නිසා අනාගතයේදී ලැබෙන විපාකය නැත්නම් ආනිශංස වෙනස් වෙන්නට ලබන තැනත්තා අනු ලබන ජාතිකයෙන් අපට අපට ආහාර වේලක් තිබෙනවා ඒක අපට දෙන්නට පුළුවන් කීප දෙනෙක් සමහර විටක ඔය නන්නත්තාරයේ ඇද්දගෙන යන කඳ බොඳ නැති බල්ලෙකුට දෙතේ. බල්ලෙක්. නැත්නම් අපිට පුළුවන් ඔය පාරේ එහා මෙහා ඇවිදගෙන යන සමහර විටක හොරකම් ආදී ඒ කටයුතු කරන මිනිහෙකුට දෙතේ. මේකම බක්තිගාන. නමුත් අර බල්ලට දීපු බක්තිගාන නිසා සමාජයේ ඥාන චේතනාවෙන් ලබා දිය හැකි ආනිසංස ශක්තිය අර මිනිසාට දෙන්නේ දීනෙන් ලබා දෙන ආනිසංස වලට සමානයි එකහායි කියලා කියන්නේ. හේතුව දෙන්නට හැකි වුණා Tamanගේ දෙයක් ඒක අත්හැරීමක් කියන දානමය චේතනාවක් කියන ඒක දුන්නා. ඒ මේ එකක් ලැබී ඒ බල්ලෙක්. තව එකක් ලැබී මිනිහෙක්. හැබැයි එයා සිල්වන්තයෙක් නෙවෙයි දුෂ්මියෙක්. එහෙම වුණත් මේ ආනිසංශ වෙනස් වෙනවා. ඒ ලැබුණු පුද්ගලයාගේ පස. ඒ නිසා සිතමයි එකම කාරණය කියලා ගත්තොත් වැරදි. දැන් ඒ භක්තිනාම දැන් සිඟපත් එකේ පෙර අනුරුදු කෙරුම් දැක තියෙන්නේ මේ පිළිතුරු කියවන කියවලා තියෙනවා අනුරුද්ධහාමුදුරුවෝ දිවස් ඇත වුණ අතරින් අග්‍රස්ථානී ලබ අග්‍රස්ථානයේ ලබාගත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ හාමුදුරුවන්ට මේ හිඟා කාලා ලබාගත්ත බත් වලින් ඉතා සුළු කොටසක් හැන්නක් කියලා කියන්නේ. සුළු කොටසක් අනුරුද්ධ හාමුදුරුවන්ට පූජා කළා. ඒ පූජාව ලබාගත් අනුරුද්ධ හාමුදුරුවෝ. එතකොට මේ තැනත්තා තමයි මේ සිඟාකා ඒ සිඟාකා ලබාගත්ත දේ පූජා කළේ. හොඳ හිතකින් කළේ. පූජා මේ මෙරි උපන්න දෙව්ලොව. දෙව්ලොව මහේ ශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් වුණා. මේ බුද්ධ ශාසනයට කලින් ඌ අබුද්ධෝත්පාද කාලෙදී බොහෝම දන් ගැට තබාගෙන ඒ කියන්නේ දිනපතාම දන් දුන්න කෙනෙක් හිටියා අන්තුරට. ඒ අංකුරත් ගම්දීතියේ ඉන නිසා ඔහුද දෙව්ලොව උපන්නා. බුදුරජාණන් වහන්සේ හත්වෙනි වස හත්වෙනි වස් කාලය ගත කළේ කෞතුසා දෙව්ලොව තුන් මාසය ගත කරන්නේ කෞතුසා දෙව්ලොවට වැඩි. එෙහිදී තමා අභිධර්ම දේශනාව පැවැත්වුවේ ඒ මාතුන් දිව්‍ය රාජයන් ප්‍රමුඛ දසදහසක් සක්වලින් පැමිණි දිව්‍යබ්බහී. මේ අවස්ථාවේදී ඒ ඉන්දක දිව්‍ය පුත්‍රයා අංකුර දිව්‍ය පුත්‍රයා කියන මේ දෙදෙනාම ආව තමන්ගේ පිරිවරක් සමග. හරි? සම අසුන් ගත්තා. අපි කියව මේ විදිහට වාඩි වුණා. ඒක තමයි සමාස. දිව්‍ය පිරිස එනවා දිගටම එනවා වැළෙන කැඩි. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට බලාපොරොත්තු ඒ එන පිරිස අනුව ඒ දෙව් පිරිස අතර මහේශාක්‍යයන් සිටියා. මේ අම්පුරට වඩා මහේශාක්‍ය අය සිටියා. අම්පුරට සිදු වුණා ඒ මහේශාක්‍යයන්ට ඉඩ දීලා පස්සට යන්න. ඔහු යොදුන් ගණනක් පස්සට ගිහිල්ලායි සිටියේ. ඉන්දක හෙල්ලුනේ නැහැ. තමා සිටි තැනින් සෙලුනේ නැහැ. කොයිතරම් වෙනසක්ද? දානමය තින දෙන්නම සිදු කරගෙන තිබෙන්නේ. කුමක්ද හේතුව? සිත වශයෙන් සලකන විට ඒ දුගී මිනිසයාට ඇතිවන්නට ඇති උසස් සිතක්. සිතක් බොහොම බල සම්පන්න කුසල් සිතක් උපදවා ගත්තේ. ඒ වගේම ලබා ගත්තේ නැත්නම් ඒ පුණ්‍ය බීජය රෝපණය කළේ අනුත්තරං පුණ්‍යක්ෂේත්‍රං ලෝකස්ස කියන ඒ පුණ්‍යක්ෂේත්‍රෙහි ඒ පුණ්‍ය බීජය රෝපණය අනුරුද්ධ මහරහතන් වහන්සේයි පූජා අන්න ඒ සව් කෙලසුන් නැසූ උතුමෙක් කළ පූජාවක් ඒ නිසා ලබන තැනත්තාගේ වශයෙන් ඒ නිසා දැන් යමෙක් දන් දෙනකොට ඒ දන් දීම නිසා තමා සිදු කරගන්නා පිනේ తත්වය වෙනස් වෙනවා තමා නිසා. ඒ කියන්නේ උසස් වෙනවා. තමා සිංගතෙක් නම් ලබා ලැබියේ විශීලයක් නම් තමාගේ සිල්වත්කම නිසා ඒ දුන් දාණය උසස් බවට යනවා. දුන්නේ එක්කෙනා සිල්වත්. ලැබුවේ එක්කෙනා විශීල වුණාට දුන්නේ එක්කෙනා. තමා විශීලයි එහෙත් ලැබූ තැනැත්තා ශීලවන්තයෙකි. ඒ නිසා ඒ දාණය උසස් වන්නේ දෙන තැනැත්තා නිසා නෙවේ ලබන තැනැත්තා. දෙන එක්කෙනයි ලබන එක්කෙනයි දෙදෙනාම ශීලවන්ත නම් ඒක වඩා හොඳයි. අන්න ඒ විදිහට පින්ද වෙනස් වෙනවා තත්ව අනුව කලකදී. ඒ මා එහෙම මේ තරම්ම කීවේ සමහරු දක්වන්නේ එකම කාරණය. දිනට චේතනාව විතරයි. සමාජයේ ධාර්මයේ චේතනාව අනුවමයි ලැබෙන විපාකයක. නමුත් අනිත් කරුණු සලකන්නට ඕන. දැන් ඒ නිසා දැන් අනුරුද්ධහාමුදුරුවෝ ওই විදිහට ලබා ගන්නවා. සරිත්හාමුදුරුවෝ නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගිට ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටුණු නැගිටි ඒ දිනෙහිදී ලබන ලද දාණය කෙනෙක් දන් දුන්නායි ඒ දාණය නිසා ඒ තැනැත්තාට අත් දවස ඇතුළතදී සිටු තනතුරු ලැබුණා නේ සිටු තනතුරු ඒ මොකද ඒ දාණය එතන ලැබුණ තැනැත්තාගේ අර ඒ ලැබුණ තැනැත්තා නිරෝධ සමාපත්තියෙන් නැගිටින රහතන් වහන්සේ නමක් ඒක සබ්බිනක් ඇතුළත එහි විපාක ආනිසංස දෙන එකක්. අනේ ඒ වගේ වෙනස්කම්. මෙන්න මේ වාද අප දකින්න. එතකොට කුසලය දන් දීම ආදී එවන් දේවල් දාන සීල භාවනා අපචායන වෙයාවත් ආදී හැම එකක්ම මේ කියන ලද කාමාවචර කුසල් අතෙන් යම් කිසිවක් උපදවාගෙන කරන්නේ. ඒ කුසල් සිත් අට අතර ඥාන සම්ප්‍රයුක්තේව හතරක් තිබෙනවා ඥාන විප්‍රයුක්තේව හතරක් තිබෙනවා ඒ වගේම අසංකාරික සිත් තිබෙනවා හතරක් ඒ කියන්නේ කාගේවත් ඇනවීමක් නැතුව තමාගේම උවමනාවෙන් බොහොම තියුණුව ඇතිවන සිත සමහර විටක තමා පිටක් පසුබහැලා නැවත නැවතත් සලකලා සිත උනන්දු කරවාගෙන යම් යම් පින් කරනවා එහෙම නැත්නම් කවුරුන් විසින් කරන ලද ඇනවීමක් නිසා පින් කරනවා එතකොට සසංඛාරික වෙනවා. එහෙම අසංඛාරික සසංඛාරික කියලා මෙහෙදී කිව්වා. ඒක නෙමෙයි ප්‍රධාන ප්‍රධාන කාරණය තමයි ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත. අනේ ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත කියලා මේ ભેදය දැනගෙන ඥාන සංප්‍රයුක්ත කුසල කරගන්නට හැම කෙනෙක්ම උත්සාහ කළ යුතුයි. ඒ ඥාන සංප්‍රයුක්ත කුසලය පමණක් නෙවෙයි කරන්නට ඉස්සෙල්ලත් කළාට පස්සේ කියන මේ අවස්ථා දෙකේදීම අත්ත්ුක්කංශන පරවම්බන. ඒකත් හොඳ නෑ. අත්ත්ුක්කංශන කියන්නේ දැන් Taman බම් දෙනකොට මං වගේ මෙහෙම බම් දෙන්නට කාටද පුළුවන්? ආදි වශයෙන් අනිත් ඈත් ඔය බම් දෙන්නේ දෙනවා තමයි. අපි වගේ නෙවෙයි කියලා එහෙම අනුන් පහත් කොට තමා උසස් කොට සලකාගෙන මේ දන් දෙනවනම් එතකොට එන්නේ මානෙ මානෙ කිලිටි වෙනවා කුසලය. එබැවින් මේක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වෙන්නේ නැහැ ත්‍රි හේතුක වුණා. උත්කෘෂ්ඨ එකක් වෙන්නේ නැහැ ඕමක එකක්. එහෙම නැත්නම් කරාට පස්සේ හෝ අනේ මට උනේ අලාභයක්. මේ තරම් ගියදම් කරන්න තිබුණා. මම හිතුවේ නෑ උත්තරයයි කියලා. එහෙම හිතෙනවා. වාමයේ පටන් ගත්තා දෙන්න නමුත් දානයට වොමන Taman හිතියේ නෑ සමහර විටක. Taman දානයට ලෑස්ති වුණා දෙන්නට ඕනේ කියලා සැලකුවා. ඉතින් දානෝපකරණ ආදී ගෙනගෙන ගම් දුන්නට පස්සේ Tamanට පේනවා Taman මේ තරම් ජීදමක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් පිටක හිතෙන්නේ කිව්වා මට අලාභයකුත් උනා නෙමෙයි. මම මෙච්චර කරන්නේ නෙවෙයි කියලා එහෙම හිතුනොත් එතකොටද සිදුවන්නේ මේ කරගන්න අවස්ථාවේදී උසස් තත්වයක පැවති ඒ ත්‍රි හේතුක කුසලය මේ පසුව ඇති වුණු මට වූයේ අලාභයක කියලා ඒ විදිහේ සැලකීම හේතු කොටගෙන ඒකෙන් වරින්නේ ඒක කුසලයක් නෙමෙයි ඒක අකුසලයක් ඒ අකුසල් සිතෙන් අර ඉස්සෙල්ලා ඇතිවෙච්ච කුසලයට ඉලක්කය අල්ලලා දෙනවා පාරක් පිටිපාරක් දෙනවා වගේ දුර්වල වෙනවා. ඒ නිසා ඒක බලවත් එකක් වෙන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ වෙන්නේ නැහැ. අන්න එබඳු කුසල් ත්‍රි හේතුක ඕමක කුසල් වේ. ඒ ත්‍රි හේතුක ඕමක ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කියන මේ දෙක නිසා සිදුවන වෙනස කුමක්ද? ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ත්‍රි හේතුක ප්‍රතිසම්පියක් වෙනවා. ත්‍රි හේතුක ඕමක කුසලයෙන් හා විහෙතික උත්කෘෂ්ඨ කුසලයේ විහෙතිකයේ පිළිබඳව තෝකයි උත්කෘෂ්ඨ වීමට හා ඕමක වීමට තිබෙන කාරණය විහෙතික උත්කෘෂ්ඨ කුසලය ආ විහෙතික ඕමක කුසලය විහෙතික විපාකයන් දෙයි ඒතකොට විහෙතික විපාකයක් නම් ප්‍රතිසම්පි වශයෙන් ලැබුණේ ඒ තැනත්තා උපතින් ලද නුවණ නැති කෙනෙක් උත්පත්තියෙන් ලද නුවණ නැති කෙනෙක් ඒ නිසා ඒ ජීවිතයේදී Taman කොයි තරම් උත්සාහ කළා සමත භාවනා වඩා Taman බලාපොරොත්තු වෙනවා නම් ධ්‍යානයක් උපදවන්නට ඒ ධ්‍යානයේ ජීවිතෙහි ලබන්නට බෑ. විදර්ශනා වඩලා Taman බලාපොරොත්තු වෙනවා නම් ඒ ජීවිතෙහිදී මාර්ගඵල ලබන්නට කිසිදු මාර්ගඵලයක් ඒ ජීවිතෙහිදී ලබන්නට බෑ. හේතුව තමාගේ ප්‍රධාන Taman උපදිනකොට Tamanට ප්‍රතිසන්දි වශයෙන් ලැබුණු සිතෙහි නුවණ නැහැ. ඒකයි කාරණා. අනේ ඒ කරුණු ටික තේරුම් ගන්නට ඕනේ. එතකොට ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් සිදු කරගත්තොත් ඒ තනත්තාට ත්‍රි හේතුක ඒ එක එක කුසල කර්මයක කියනවා ශක්තියක් ඒ චේතනාවේ තිබෙනවා එක ප්‍රතිසන්දියක් දෙන්නේ. ප්‍රතිසන්දිය. ඉතින් ඒ ප්‍රතිසන්දියක් දුන්නා ඊළඟට විපාක ප්‍රවෘත්ති විපාක කියලා කොටසක් තිබෙනවානේ. ප්‍රතිසන්දිය ලැබුණේ අපි ගනිමු සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංකාරික කුසල්සිතේ මේ තමන්ගේ කුසල්සිත ඒ කුසල්සිත බලවත් කරගත් හේතුවෙන් තමන්ට ලැබෙන විපාකයේ වශයෙන්මත් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික විපාකසිත. එතකොට ත්‍රි හේතුක විපාකය. උත්පත්තියෙන් ලබන ලද ඥානය ඇති කෙනෙක්. ත්‍රි හේතුක විපාකය. ඒ ත්‍රි හේතුක විපාකයක් ප්‍රතිසන්දි වශයෙන් ලබ කෙනෙකුට භාංග වශයෙන් පවතින්නේ තේසිතමනේ. ඔහුට ප්‍රවෘත්ති විපාක වශයෙන් ඒ කුසලයෙන් ලබා දෙවන විපාක 16ම ලබන්නට. විපාක 16 කියේ අහේතුක විපාකාටත් ඒ කියන්නේ කුසල විපාක චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, දුහා විඥාන, සුඛසාගත කාය විඥාන, උපේක්ෂාසාගත සම්පටිච්ඡනීය, සෝමනස්ස සම්පීරණය, උපේක්ෂා සම්පීරණය කියන අහේතුක කුසල විපාක 8ක් සහේතුක කුසල විපාක 8ක් කියන ඒ 16ම ප්‍රවෘත්ති විපාක වශයෙන් අනේ වගේ ඥාන සංප්‍රයුක්ත කුසල් කරපු අයට හේතුක ප්‍රතිසම්පියක් ඒ ලෙස ලැබුවොත් එයාට ඒ විදිහේ ඒ විපාක 16ම ලැබෙනවා. එහෙම නැතුව ඥාන විප්‍රයුක්ත ප්‍රතිසම්පියක් නම් ලැබුවේ ඔහුට විපාක වශයෙන් ඥාන සංප්‍රයුක්තේව ලබන්නට බෑ. ඒ නිසා 16න් 4ක් අඩු වෙනවා. එතකොට ලැබෙන්නේ 12යි. 12යි කියන්නේ අහේතුක විපාක 8යි, සහේතුක විපාක 4යි. ඒ හතර ඥාන විත්‍රයුක්ත විපාක. නේ? එහෙමයි. ඊළඟට ඒ ඒ ද්වි හේතු. හොඳයි අහේතුක කියන්නේ හේතුක කුසලය කරනකොට අලෝභ, අද්වේෂ කියන හේතු දෙක තිබුණා. නමුත් කරන්නට ඉස්සෙල්ලක් තමා හිත හොඳට සකස් කරගත්ත කෙනෙක් නෙවේ. ඊට කුසලයට ප්‍රතිවිරුද්ධ දේවල් පිළිබඳවයි සිත නැමී ගියේ. ඒ නිසා සමහර විටක මේ කුසලය දුර්වල වුණා. එහෙම නැත්නම් කළාට පස්සේ සිත දුර්වල කරගත්තා. ඒ හේතු කොටගෙන ද්වේෂික ඕමක කුසලයක් වුණා නම් එය හේතුක ඕමක කුසලයෙන් ලබා දෙන්නේ අහේතුක ප්‍රතිසන්දි. අහේතුක ප්‍රතිසන්දි හැටියට ලැබෙන්නේ කුසල විපාක උපේක්ෂා සාධක සම්පීර්ණ සුත ප්‍රතිසන්දි සුත වශයෙන්. එහෙම වීම නිසා ඔහුට විපාක වශයෙන් සහේතුක විපාක ලබන්නට බෑ. ඔහුට ලැබෙන්නේ අහේතුක විපාක අත. කුසල විපාක. අපි එතනින් අද නවත්වමු. අපේ සංඛාරා පීඩා කඥාය පස්සතිය පරිසුද්ධි දුක්ඛේ සමකෝ සිටියා අපේ සංඛාරා පීඩා කඥාය පස්සතිය පරිසුද්ධි දුක්ඛේ සමකෝ සිටියා සබ්බේ ධම්මානං පීඩා කඥාය පස්සතිය පරිසුද්ධි දුක්ඛේ සමකෝ සිටියා දුක්ඛප්පත්තාවතං දුක්ඛාන පත්තාවතං සෝතප්පත්තාවතං සෝතාවතං සම්පේතාවතං ආකාශත්තා දුක්ඛාන ಮಾಡಿದ್ದೇವೆ